අවස්ථයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අද තවත් අහවරවල් දවසක මේ නිවෙන නිවීම දේශනා මාලාව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලැබිලා තිනවා. ඉතින් අපි මේ වෙනකොට පස්වෙනි දේශනාව අවසන් කළා තියෙනවා. ගිය වාරේ අපි පස්වෙනි දේශනාව අවසන් කළා. ඒකට අපි නැවත මතක් කරගැනීමක් කරනවා නම් මේ සාකච්ඡා කරමින් යන්නේ මේ අවුරුදු ගණනාවකට කලින් අතිපූජනීය කටුළුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේ නිසරණ වනයේදී අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ පෙරටු කරගෙන උන්වහන්සේගේ සමාරාධනාවෙන් කරපු දේශනා මාලාවක් තමයි නිවනීම දේශනා මාලාව. ඒකට ඒ කාලේ සංඝයා වහන්සේලා අතරත් ඒ වගේම ගිහි පින්වතුන් අතරත් නිවන සම්බන්ධයෙන් තිබිච්ච විවිධාකාර දුර්මතයන් බැහැර කරමින් හොඳට මේ ධර්මය පිරිසුදු කරමින් ඒ වගේම ධර්මයේ ගැඹුරු තැන් මතු කරමින් ස්වාමීන් වහන්සේ බොහොම හරසර විදිහට බරසාර විදිහට මේ දේශනා මාලාව ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම එක දේශනාවක් සාකච්ඡා කරන්න සාමාන්‍යයෙන් සාකච්ඡා වාර 7-8ක් සමහරවිට පවත්වන්න සිද්ධ වුණා. ඒ තරමට සෑහෙන ගැඹුරු කාරුණු රාශියක් මේ එක දේශනාවක් ඇතුළත් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අද අපි 6 වෙනි දේශනාව පටන් ගන්න තමයි තියෙන්නේ. මම ආරාධනා කරනවා 13 කුටියේ ස්වාමීන් වහන්සේට මේ සාකච්ඡාව සඳහා කොටසක් ඉදිරිපත් කරන්න කියලා.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 මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම, සංහාව ශ්‍රේ කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 6 වෙනි දේශනයයි මේ. පසුගිය වර අප පැවැත් වූ දේශනාවේදී සඳහන් කළා අවිද්‍යාවත් ආශ්‍රවයනු පිළිට කරගෙන ගොඩනගාගත්තු භවය අවිද්‍යාවේ ආශ්‍රවයන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වෙන හැටි. ඒක අපි විස්තර කළේ චිත්‍රපට නාට්‍ය ආදී උපමා කතා ආශ්‍රයෙන්. ඒකට මුල හැටියට අපි ගත්තේ බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ ගද්දුඩ සූත්‍රයේ සඳහන් කරන එක්තරා චරණ චිත්‍ර උපමාව. ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණ තිබුණු චරණ නැම්ති චිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ චරණ චිත්‍රයටත් වඩා සිත විසිතුරුය කියලා. විචිත්‍රයි කියලා. අන්නේ චරණ චිත්‍ර කතාව මේ කාලයට ගැලපෙන විදිහට ගලපෙන විදිහට චලන හැටියට අපි චිත්‍රයට සම්බන්ධ කරලා මේ චලන චිත්‍ර ආශ්‍රයෙන් චිත්‍රපට නාට්‍ය ආදීන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන්ම ඒ වගේම පටිච්චසමුප්පාද පටිච්චසමුප්පාදයට අදාළ අනෙකුත් කරුණුත් සාකච්ඡා කළා. අද මේ විවරණ මාර්ගයේම තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. මේ චරණ චිත්‍ර කතා ඇතුළත් වෙන සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ දෙවනි ගද්දුල සූත්‍රයේම අග කොටසේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා සිත්තරෙකුගේ උපමාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පරිවර්තනීය වශයෙන් සල පරිවර්තනීය වශයෙන් බැලුවොත් යම්සේ රජකෙක් හෝ සිත්තරේ රජකෙක් කියන්නේ රෙදිසායම් හොවන්නේ රද වේ. ලෑල්ලක හෝ බිත්තියක හෝ රෙදිපටක හෝ රතු කහ මදතිය නිල්ලාදී යම් සායමකින් සියලු අංගපසක සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ නිර්මාණය කරන්නේද එසේම අශෘතවත් ප්‍රතඥයා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහම නිපදවයි කියන එකයි බුදු පියාණන් වහන්සේ එතනේ දේශනාවේ අවසානයේදී ප්‍රකාශ කරන්නේ. මේ පංච උපාදානස්කන්ධය සිත්තරකුගේ නිර්මාණයකට උපමා කිරීම මගින් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වුම් කරන්නේ මේ පංචස්කන්ධයේ ඇති නිස්සාරත්වය. මෙහි ඇති කිස් බවයි. මේ එක්තරා විදියක සකස් කරන ලද්දක් බවයි. නිර්මාණය කරන ලද්දක් බවයි පෙන්වුම් කරන්නේ. මේ නිස්සාරත්වය, මේ ශුන්‍යත්වය වඩා පැහැදිලිව හෙළි කරන බුද්ධ දේශනාවක් ඊ타මත්ම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා කන්ද සංයුත්තේන පෙන පේන සූත්‍රය. පේන සූත්‍රය නමින්. මේ සූත්‍රයේ අග එන සංග්‍රහ ගාථාව විතරක් ප්‍රමාණවත් මේ අවස්ථාවට. නැත්නම් මෙතන ටිකක් කතා කරලෙමු. ඒකට ස්වාමීන් වහන්සේ නැවතත් මතක් කරලා දෙනවා කන්ද සංයුත්තේන ගද්දූල කියන සූත්‍රය නැත්නම් ගද්දූල බද්ද සූත්‍රය. ගද්දූල බද්ද සූත්‍ර දෙකක් එතන සඳහන් වෙනවා. එකකදී බුදුරජාණන් වහන්සේ මේ කොයිතරම් මේ ලෝකේ විවිධාකාර දේවල් විනාශ වෙලා ගියත් අර අවිද්‍යාවයි තණ්හාවයි නිසා යන මේ සංසාර ගමන සත්වයන්ගේ නිමාවක් නොවන ආකාරය පැහැදිලි කරනවා. ඊට දෙවන ගද්දුල බද්ද සූත්‍රයේදී තාම විචිත්‍ර වූ උපමාගෙන හැර දක්වමින් මේ කොහොමද මේ සාමාන්‍යයෙන් අපේ හිත වැඩ කරන්නේ තණ්හා බරිතව හිත වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව මතු කරනවා. ඒකේ දීපු එක උපමාවක් තමයි දැන් නැවතත් මේ කටුකුරුන් සාන්නාසේ මතක් කරන්නේ. ඒකදී මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ අර දැන් වර්තමානයේ වුණත් විවිධාකාර චිත්‍ර අඳින මිනිස්සු නැත්නම් විවිධාකාර විදිහට දේවල් නිර්මාණාත්මක ඉදිරිපත් කරන කට්ටිය. ඉතින් මේ ඇත්ත වශයෙන්ම නැති දේවල් බොහොම නිර්මාණාත්මක විදිහට තියෙන දේවල් වශයෙන් ඉදිරිපත් කරනවා. මොනවා හරි දේසායන් පාවිච්චි කළා නැත්නම් වෙනත් වෙනත් තීන්ත වර්ග පාවිච්චි කළා. එක්කෝ පිටියක නැත්නම් එහෙම නැත්නම් පවුරක එහෙම නැත්නම් කඩදාසියක ඉතින් මේ විදිහට තාම ලස්සනට මේ ඇත්ත වශයෙන් ඈතට බැලුවාම ඇත්ත වශයෙන්ම තියෙන ස්ත්‍රී රූපයක් වගේ. ඇත්ත වශයෙන්ම තියෙන පුරුෂ රූපයක් වගේ දේවල් බොහොම මේ තාත්වික විදිහට ඉදිරිපත් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක දිහා බැලුව බැල්මට කෙනෙක්ගේ ඇහැ බඳ බඳ ගන්නවා. ඒ වගේම ඈතට පේන්න සමානලාට ඔන්න ස්ත්‍රියක් ඉන්නවා වගේ. නැත්නම් පුරුෂයෙක් ඉන්නවා වගේ. නැත්නම් මොකක් හෝ ඒ ඉදිරිපත් කරපු චිත්‍රය එතන පුළුවන් තරම් තාත්විකව දැන් වර්තමානයේ නම් ත්‍රිමාණම පවා ඒක පෙන්වන්න මේ මිනිස්සු සෑහෙන්න උත්සාහයක් ගන්න. <laughs> මේ හැම දෙයකම පෙන්눔 කරන්නේ ඇත්ත වශයෙන්ම නැති දෙයක්. හැබැයි පෙන්නනවා තියෙනවා වගේ. ඒතකොට එක්තරාන්දමකින් හරිම මුලාවක් එතන තියෙන්නේ. මොකද මේ ඇත්ත වශයෙන්ම නැහැ. හැබැයි පෙන්නනවා තියෙනවා වගේ. එතකොට මේ නාට්‍ය සම්බන්ධයෙන්, චිත්‍රපට සම්බන්ධයෙන් ඒ තාත්වික කියන වචනය හුඟක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ අර කොහොමද මේ නැති දෙයක් තියෙනවා වශයෙන් පෙන්눔 කරන්නේ. ඒ හරහා කොහොමද මේ නරඹන්නන්න මුලා කරන්නේ. නරඹන්නන්ගේ හිතේ මේ නැති දෙයක් තියෙනවා කියලා කොයිතරම් සාර්ථකව පෙන්눔 කරාද නැත්නම් එයාට ඒත්තු ගන්නවද කියන එක මත තමයි ඒතකොට මේ චිත්‍රපටියේ එහෙම නැත්නම් නාට්‍යයේ නැත්නම් මේ චිත්‍රයේ අපිට මේ සාර්ථකයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අර චිත්‍රකාරයෙක් සිතුවම් අඳින කෙනෙක් තමන්ගේ විවිධාකාර කුසලතාවයන් පාවිච්චි කරලා තමන් සතුව තියෙන මේ විවිධාකාර මේ අංගෝපාංග පාවිච්චි කරලා උපකරණ පාවිච්චි කරලා මෙන්න මේ විදිහට නිර්මාණය කරනවා ස්ත්‍රී රූපයක්. නිර්මාණය කරනවා පුරුෂ රූපයක්. ඉතින් මෙන්න මේ නිර්මාණය කිරීමේ ඒ රටාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අසුදා පුතග්ජනෙක් ඒ අයත් නිරන්තරයෙන්ම නිර්මාණය කරන්නේ එක්ක රූපයක්, එක්ක වේදනාවක්, එක්ක සංඥාවක්, එක්ක සංස්කාරයක්, එක්ක විඥානයක්. ඒකේ බුද්ධ වචනේම මතක් කරගත්තොත් ඒ ගද්දුලබද්ද සූත්‍රයේදී එනවා බුදුරජාණන් වහන්සේ කියනවා ඒව මේවකෝ අසුතවා පුතුජනෝ රූපඤ්ඤේව අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තේති. ඒ කියන්නේ මේ අසුතවත් පුතග්ජනයා මේ මොන හරි දෙයක් නිර්මාණය කරනවා නම් රූපයක්ම තමයි නිපදවනවා. නැත්තම් නිපදවනවා නැත්තම් නිර්මාණය කරනවා මේ ඔක්කොම ඇත්තරම හිතේ ඇතුලේ සිද්ධ වෙන්නේ. එයා ඒතොර නිකන් ඉන්න ගමන් නිර්මාණය කරන්නේ ඔන්න රූපයක්. එහෙම නැත්තම් කියනවා අසුතවා පුතුජනෝ වේදනඤ්ඤේව අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තේති. එහෙම නැත්නම් එයා වේදනාවක් හා සම්බන්ධයෙන් මොකක් හරි නිරූපණය කරනවා. එයා වේදනාවක් හා සම්බන්ධයෙන් සිතුවිලි ධාරාවක් එයාගේ හිතේ ඇතුළත් කරගන්නවා. එයා නිකන් සාමාන්‍යයෙන් අපි හිතමු විවේකීව ඉන්නවා. එතකොට අදී අතීතයේ විඳපු වේදනාවන් ගැන මතක් කරලා ඒ ගැන හිත නැවත නැවත හිතට යොදවන ස්වභාවයක් තියෙනවා. නැත්නම් වර්තමානයේ යන වේදනාවක් නැත්නම් විඳින වේදනාව සම්බන්ධයෙන් ඒක තවදුරටත් අඩු වැඩි කරලා සංස්කරණය කරලා ඔන්න ඒක නිර්මාණය කරගන්නවා. නැත්නම් අනාගතයේදී වෙන්න තියෙන වේදනාවක් බලාපොරොත්තු වෙන වේදනාව සම්බන්ධයෙන් මනස්කල්පිකතව හිතේ මවාගෙන ඔන්න ඒ ගැන තේ සිතුවිලි ධාරාවක් ඇති කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන සංඤේ සංඤඤ්ඤේව අබිනිබ්බන්තෙන්තෝ අබිනිබ්බත්තේති. නැත්තම් විවිධාකාර සංඥාවන් හිතේ හදාගෙන. ඒක තමයි මම හිතන්නේ උගාක්ම බහුලව සිද්ධ වෙනවා ඇත්තේ. මොකද රූප සංඥාවන්, ශබ්ද සංඥාවන්, ගන්ධ සංඥාවන්, රස සංඥාවන්, ස්පර්ශ සංඥාවන්. ඉතින් මේවා හැම දෙයක්ම හිත ඇතුලේ විවිධාකාර විදිහට සංඥාවන් මවාගෙන හිතේ රූපම වාගෙන සද්දම වාගෙන ඉතින් අපේ සංඥා මාත්‍රමකින් සෑහෙන්න හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඇතුලෙන් නිර්මාණ නිර්මාණ හදනවා අපි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන සංඛාරයේව අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තේති. එහෙම නැත්නම් සංස්කාරයන් විවිධාකාර තමන්ට දැනෙච්ච සමහරලාට හොඳ පැත්තේ හැඟීම් වෙන්න පුළුවන් නැත්නම් නරක පැත්තේ එන අකුසල් පැත්තේ එන හැඟීම් වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර චේතනාපූර්වකව ඇති කරගත්ත විවිධාකාර කටයුතු සහ සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. මේ විදිහට විවිධාකාර විදිහෙන් අපේ අත්දැකීම් වර්තමාන වෙන්න පුළුවන්, අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්. ඒවා හා සම්බන්ධයෙන් ඇතුලේ ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා විඥානංයේව අබිනිබ්බන්තෙන්තු අබිනිබ්බත්තේති. එහෙම නැත්නම් විඥාන තමයි හදන්නේ. ඉතින් මේ විදිහට අපේ හිත දිහා පොඩ්ඩක් මධ්‍යස්තව කෙනෙක් විවේකීව බලනවා නම් හිත කොයිතරම්නම් දේවල් ඇතුලේ නිර්මාණය කරනවද කොයි වෙලාවකවත් නිකන් නිදහසේ විවේකීව ඉන්න කැමැත්තක් නැතුව කොයිතරම්නම් මේක ඇතුලේ කතන්දර ගොතනවද කොයිතරම්නම් විවිධාකාර සංඥාවන් ඔළුවේ ගෙනල්ලා දාගන්නවද හිත කොයිතරම්නම් විවිධාකාර දේවල් වලින් පුරව ගන්නවද කියන කාරණාව තමයි එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ බොහොම ලස්සන උපමාවකින් අර මේ මොකක් හරි මොකක්වත් නොතිබිච්ච බොහොම පවිත්‍ර එහෙම නැත්නම් සුදු තිරයක නැත්නම් සුදු රෙද්දක මේ තීන් තහරමේ අරගෙන විවිධාකාර නිර්මාණ ඉදිරිපත් කරනවා වගේ තමන්ගේ රාග ద్వේෂ මෝහයන්ට අදාළව විවිධාකාර චිත්‍ර ඒක ඇඳලා නොතියෙන හැට වශයෙන් නැති ස්ත්‍රී රූප පුරුෂ රූප නැත්නම් වෙන වෙන දේවල් ඒකේ නිරූපණය කරනවා වගේ අපේ හිතුත් ඒ විදිහටම নানা ප්‍රකාර දේවල් නිරූපණය කරනවා নানা ප්‍රකාර දේවල් හිත ඇතුලේ හදා ගන්නවා ඒ වගේමයි චිත්‍රයක් නම් ඊළඟ රස විඳින මනුස්සයත් තව තවත් දේවල් එයාගේ අතනුත් දාගෙන එයා ඒවා රස විඳිනවා. ඒ වගේමයි අපිත් මේ අපි හදාගත්ත දේ තමනා හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඔන්න අපේ රාග ద్వේෂ මෝහයන්ට ඒවා මදි නම් රාග ద్వේෂ මෝහයන් වැඩි වෙන විදිහටම තව තව දේවල් ඒකට එකතු කරලා ඔන්න තව තව නිර්මාණය කරගෙන අපිම පැටලෙනවා. ඉතින් මේ දේශ මේ මේ කාරණාව තමයි ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මෙතනිනුත් අර කටුකුරුන් සන්නාසය මතක් කරලා දෙන්නේ එතකොට මේ හිත ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන මේ ස්කන්ධයන්ගේ හැසිරීම ඇත්තටම හරිම මායාවක්. එක අතකින් හරිම හිතින්ම හදාගත්ත දෙයක්. තවත් පැත්තකින් කියනවා නම් මේ හිතින් කරපු සංස්කරණයක්. එතකොට මේ තරම් ඒ තරම් ඒ අපි බොහෝම වටිනවාය තියෙනවාය රස විඳිය යුතුය එහෙම නැත්නම් මේක තමයි ඇත්ත මේක තමයි මගේ මතය කියලා අපි ලොකුවට දරා ගන්න දේවල් අපිම හිතින් හදාගත්ත දේවල් බව තමයි ඒතකොට අපිට මේ අනුව තේරුම් ගන්න තියෙන්නේ. ඒතකොට මේ කාරණාව මේ ස්කන්ධයන්ගේ තියෙන මේ හිස් බව, මේ බොල් බව, මේ නිස්සාරත්වය තවදුරටත් ප්‍රකාශ වෙන ගාතාවක් තමයි එතකොට මේ පේන පින්ඩූපම සූත්‍රයේ සඳහන් වෙන මේ ගාතාව. ඉතින් අපි ඒකටත් සමන් දීලා බලමු. හේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපම මරිචි මරිචි කූපමා සංඥා මරිචි කූපමා මරිචි කූපමා සංඥා සංඛාරා කදලූපම මායු පමංච විඥාණං දීපිකාදිච්ච බන්දුනා ආදිත්‍ය බන්දු හෝ සූර්ය බන්දු හෝ බුදුරජාණන් වහන්සේ විසින් රූපය වෙන වෙන පීඩකට වෙන පිටුවකට වෙන පිටුවකට උපමා කොට වේදනාව දිය බුබුලකට උපමා කොට සංඥාව මිරිඟුවකට උපමා කොට සංස්කාරයන් කෙසෙල් කඳකට උපමා කොට විඥාණය මායාවකට උපමා කොට දක්වන ලදී. දේශනා කරන ලදී කියන එකයි. එතකොට මේනොත් අපිට පේනවා පංචස්කන්ධය පිළිබඳ නිස්සාරත්වය. විශේෂයෙන්ම මේ හේන සූත්‍රයේ එන මේ උපමා පහින්. ඒ කියන්නේ රූපයේ පෙන පිනකට උපමා කිරීම, වේදනාව දිය බුමුලකට උපමා කිරීම, සංඥාව මිරිඟුවකට, සංස්කාර කෙසෙල් කඳකට, විඥාණය මායාවකට උපමා කිරීමෙන් පෙන්වුම් කරන්නේ එක්තරා විදිහක රැවටිලි ස්වરૂපය. මායාව පමණක් නෙමෙයි පෙන පින ආදී ආදී පෙන්වුමක් තියෙනවා එක්තරා ඝන සංඥාවකට තුඩු දෙන විදිහ. ඒ වගේම වේදනා, දිය බුබුල, ඔය ආදී හැම එකකින්ම නිස්සාරත්වයක්, ශුන්‍යත්වයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම රැවටිලි ස්වરૂපයකුත් හඟවනවා. එක්තරා මායාත්මක ස්වභාවයක්. විඥානය ගැන විශේෂයෙන්ම කියවෙනවා විඥාකාරයෙකුගේ විඥාවක්. මායාකාරයෙකුගේ මායාවක් හැටියට. බුදු පියාණන් වහන්සේ එතන විඥානය පිළිබඳව විස්තර කරනවා. එතකොට අපි අර යොදාගෙන ආපු කතා මාර්ගයේ සඳහන් කළා සංස්කාර ගැන. ඒ සංස්කාරවල එහෙම නැත්නම් සංස්කාර මගින් චිත්‍රපට නාට්‍ය ආදී පෙන්눔 කරන නාට්‍යමය ජවනිකාවල තිබෙනවායේ කියනවා තාත්විකත්වයක්. කලා ලෝකයේ යෙදෙන වචනයක් තමයි තාත්විකත්වය. තාත්විකත්වය කියලා කියන්නේ මේ රැවටිලි ස්වરૂපයට. ඒ නරඹන්නන් මුලා කරවන්න හැකියාව. ඇතිතරම් සැබෑ ස්වરૂපයක්. සැබෑ පෙනුමක් ඇති එකයි තාත්වික කියලා කියන්නේ. නාට්‍යයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ නරඹන්නන් මුලා කරන්න ඒක සමත්න. අන්න ඒක නිසා සැබෑ ස්වરૂපයක් රැවටිලි බවක් කියන එකයි එතන හැඟෙන්නේ. හොඳයි. එතකොට මේ පේන පින්දූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දීපිතාදිච්ච බඳුනා මේ ගාථාව ඊටාම ප්‍රබල ගාථාවක් ස්කන්ධ පහම ඊටාම ගැඹුරෙන් ඒ වගේම ඒවැය තියෙන නිසාරත්වය හැඟවෙන විදිහට මේ ඉදිරිපත් කළා තියෙනවා මේ ගාථාවේ එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ රූපය පෙන පිඩක් වගේ. දැන් අපි මේක ඇත්තට මේ පේන පිඬුකුම සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර කරනවා. මේ ගංගානන් නදියේ මේ වැව් මේ ගම් යූරේ මේ පෙන එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා නිකන් පෙන පිටක් හැදුනහම ඈතට පේන නිකන් හරියට නිකන් ගල් කුට්ටියක් වගේ නැත්නම් තිරුවාන ගලක් වගේ සුදු පාට නිකන් ගලක් වගේ සමානලාට කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇතුලේ හොඳට බරට ඝනට තියෙන දෙයක් කියලා සමානලාට ඈතින් ඉඳන් දකින්න කෙනෙක් හිතන්න පුළුවන් නමුත් ලං වෙලා බැලුවාම තියෙන්නේ පෙන පිටක් ඇතුලේ සම්පූර්ණයෙන්ම හිස් ගන්න කියලා සාරයක් නැහැ බොල් බවක් තියෙනවා ඒකට බුදුරජාණන් වහන්සේ මේක තමයි මෙන්න මේ රූපය කියලා කර රූපයේ ස්වභාවය මෙන්න මේ වගේ පෙන පිටක් කියලා ඇතුලේ ගන්න දෙයක් නැති බව මේක ලොකුවට පෙන්වගෙන පුම්බලා තිබුණාට මේකේ සාරයක් නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඊළඟට කියනවා වේදනා බුබ්බුලූපම ඒකෙත් ලස්සනට උපමාව කරන්නේ අර මොකක් ජලාශයකට මේ බොහොම තදින් වැස්සක් වහිනකොට ඒ වහින වැඳි මෙහි බිඳුවක් බිඳුවක් ගානේ දියබුබුලු හට ගන්නවා ඒ වගේම හට අරගෙන මිදලා යනවා විවිධාකාර දියබුබුලු එක එක ප්‍රමාණයේ දියබුබුලු හට ගන්නවා හට ගන්න හට ගන්නා දියබුබුලු බිඳලා යනවා ඉතින් මේ වගේ කියනවා මේ වේදනාවන් අපි සමානලාට සැප වේදනාවන්ගේ දුක් වේදනාවන්ගේ කියන ලොකුවට අපි අල්ලගෙන ඉන්නවා. නමුත් එතන තියෙන මේ වේදනාවේ ස්වභාවය එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ බොහොම මේ හරියට නිකන් අර ඉපදි ඉපදි නැති වෙලා යන මේ දී බබළු රාශියකට. එතකොට ඒවා දිහා බලනකොටත් අන්න තැනුට Tamanට සමානලාට මේ වේදනාව සම්බන්ධයෙන් යම් මටීමක් ඇති කරගන්න පුළුවන්, සංඥාවක් ඇති කරගන්න පුළුවන්. අපි ලොකුවට අල්ලගන්න <clears throat> සැප වේදනාව ලොකුවට සමානලාට කැළඹෙන දුක් වේදනාව බුදුරයන් වහන්සේ ඉදිරිපත් කරන්නේ හරියට නිකම් මේ දිය බුබුලු රාශියක් ඇතිලා නැතිලා යන දිය බුබුලු රාශියක් වශයෙන් මරීචික උපමා සංඥා කියලා අන්න ඊළඟට මිරිගුවක් වශයෙන් සංඥාව ඉදිරිපත් කරනවා ඉතින් ඒකෙත් ඒකෙදිත් අර මේ මිරිගුවක් බව නොදන්නා වූ කෙනෙක් ඒක පස්සේ දුවගෙන යනවා මේකෙන් සැපයක් ලැබෙයි මේකෙන් තෘප්තියක් ලැබෙයි කියලා. අන්තිමට ඒකෙන් වෙහෙතරපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. සංඥාව එතකොට අපේ හිත ඇතුළේ ඉඳලා සමානාවට කෙනෙක් භාවනා කරද්දී හුඟක් දෙනෙක් ඉදිරිපත් කරන කාරණයක් තමයි මේ ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩනකොට හිත තැම්පත් වෙනවා තැම්පත් වුණාට පස්සේ මොනාදෝ මොනාදෝ පේන්න ගන්නවා මොනාදෝ විවිධාකාර සංඥාවන් පේන්න ගන්නවා එක්ක අතීතයේ ඇසුරු කරපු දේවල් පේනවා නැත්නම් තාම පුංචි කාලේ අත්දැකීම් පේන්න ගන්නවා නැත්නම් මියගිය ඥාතීන් පේන්න ගන්නවා බුද්ධ රූප පේන්න ගන්නවා ඉතින් নানা ප්‍රකාර දේවල් පේන්න ගන්නවා ඉතින් අපි ඕකට වටිනකමක් දුන්නොත් මේක සාරවත් කියලා දෙයක් කියලා හිතාගත්තොත් නැත්නම් මේක යා යුතු පාරක් කියලා හිතාගත්තොත් සම්පූර්ණයෙන්ම පාර වරදින එකයි වෙන්නේ අපිට පුළුවන් නම් මේක මේ හිතින්ම හදාගත්ත මායාවක් හිතින්ම හදාගත්ත සංඥාවක් කියලා තේරුම් ගන්න. අන්නේ සංඥාව බැහැර කළා ඊළඟට අපිට පිරිසුදු මාර්ගයක යන්න අවස්ථාවක් තියෙනවා. ඒකට සංඥාවන් බුදුරජාණන් වහන්සේ ඒ නිසා මතක් කරලා දෙනවා මේ විශේෂයෙන්ම මේ හරියට නිකන් මිරිඟුවක් වගේ. මිරිඟුවක් කිව්වහම ඉතින් අපි නොදන්නා කෙනෙක් රැවටෙනවා. නමුත් දන්න මනුස්සයා දන්නවා එතන ඇති වතුර නැහැ. එතන තියෙන්නේ හුදු මිරිඟුවක්. මවා පෑමක් පමණයි කියලා. සංඛාරා කදලූපමා කියලා ඊළඟට ඉදිරිපත් කරනවා. හරියට නිකන් කෙසල් කඳක් ගත්තාම ඈතට පේන්නේ බොහොම හර සහිත නැත්නම් අරටුවක් සහිත ගහක් වශයෙන්. නමුත් හොඳට ලං වෙලා නැත්නම් විමසලා බලනකොට හොඳට පතුරු ගහලා බලනකොට ඒකේ ඇති දෙයක් නැහැ. පතුරු රාශියක් තියෙන. එක එක පතුරක් පතුරක් පතුරක් ගානේ ගලෝ ගලෝ ගලෝ ගලෝ යනකොට සම්පූර්ණ හිස් බවක් මිසක් ගන්න කියලා සාරයක් නැහැ. එතකොට හිතින් හදාගත්ත මේ සංස්කාර ස්වභාවයලුත් සම්පූර්ණ හිස් බවකට ශූන්‍ය ස්වභාවයකට නිස්සාරත්වයකට යනවා මිසක් ඒකෙත් ගන්න දෙයක් නැහැ. ඒකට අන්නේ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේට සංඛාරා කදලූපමා කියන උපමාවෙන් ඉදිරිපත් කරලා දෙනවා. මායූපමංච විඥානං කියලා අර මේ විඥානය හිතින් හිතේ මේ විඥාන ස්වභාවය හිතින් හදන සිතුවිලි හිතින් හදන සිත් සම්පූර්ණයෙන්ම එතකොට මායාකාරයෙන්ගේ මායාවකට නැත්නම් මැජික් කාරයෙන්ගේ විඥාවකට පෙන්නවා එතන තියෙන තනිකර ඇස් බැඳුමක් අපිට පෙන්නනවා සමාලාවට ඇත්ත වශයෙන් තියනවා වගේ නමුත් ඇත්ත වශයෙන්ම නෑ නැති දේවල් තියෙනවා වගේ පෙන්වන ස්වභාවයක් තියෙනවා. එතකොට අපේ තියෙන අවිද්‍යාව හරහා අන්න විවිධාකාර දෙන සංස්කරණයන් සිද්ධ වෙලා විඥානයන් හැඩගැස්සෙනවා. නමුත් යම්සි කෙනෙකුට මේ தත්ත්වය විනිවිද දැනගන්න පුළුවන් නම් අන්න විඥානයන් සකස් නොවන විදිහට විඥානයන් හොඳට මුල් බැසගන්නේ නැති විදිහට අන්න හිත තියාගන්න උත්සාහත් වේවි. මොකද විඥානයන් හරහා අර සංස්කාරයන්ගේ ක්‍රියාත්මක ස්වභාවය තමයි ඉදිරිපත් වෙන්නේ. යම් අවස්ථාවක හිතෙන් අවිද්‍යාව දුර වෙලා සංස්කාරයන් නොකර ඉන්නවා නම් සංස්කරණයක් නොකර ඉන්නවා නම් අන්න එතකොට විඥාණයට ප්‍රතිස්ථිත වෙන ස්වභාවයක් නැත්නම් විඥාණයට මුල් බැස ගන්න ස්වභාවයක් දැඩිව අරටු බහැලා ඉන්න පුළුවන් ස්වභාවයක් වර්ධනය වෙන ස්වභාවයක් නැහැ ඒ වෙනුවට නිකන් ඈතට ගිහිල්ලා බොඳ වෙලා වගේ නැත්නම් දිය වෙලා ගිහිල්ලා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ එතකොට මේ ස්කන්ධයන්ට දීලා තියෙන උපමාවන් ඊටාම සිත්කා සිත්කා වදිනවා. ඒ වගේමයි කෙනෙකුට මේවා තියෙන මේ උපමාවන් වශයෙන් දුන්නත් විපස්සනාවකදී මේවා කොයිතරම් Tamanට කිට්ටු කරගන්න පුළුවන්ද? Taman අත්දකින්න විපස්සනා අත්දැකීමට මේ උපමාවන් කොයිතරම් දුරට සැසඳෙනවද කියන එකත් භාවනාන යෝගියෙකුට ඇත්තටම හිතා ගන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට යමු. එතකොට මේ සංස්කාරයන්ගේ රැවටිලි ස්වરૂපයට මුලා කරන ස්වરૂපයට හේතුව ඒකට උපකාර වෙන්නේ අවිද්‍යාව. මෙයින් අපිට පේනවා අර අවිද්‍යාව සංස්කාරක් පසුබිම ඉඳගෙන තමයි මේ සියලුම ලෝකජවනිකාවල් රඟදක්වන්නේ. මේ විදිහට නාට්‍යවල හිම ඇඳුම් පැළඳුම් වලින් විස්වාරු කිරීම වලින් නළුනිලියන්ගේ විස්වලා ගැනීම වලින් වේදිකා සැරසිලි ආදීන් මේ සංස්කාර වලින් කරන රැවටීම් වගේ තමයි මේ සංස්කාරයන් මගින් මේ පංචස්කන්ධය ගොඩනගා ගැනීම. එතකොට සංඛාර කියන වචනේ සකස් කරන නිපදවන කියන අර්ථයේ තිබෙන බව අපට මෙයින් පේනවා. දැන් චිත්‍රපටයක නාට්‍යයක ඇති තාත්වික ස්වරූපයෙන් සැබෑ ස්වරූපයෙන් නරඹන්නන් මුලා වන්නාක් මෙන් මේ ලෝකයේ තිබෙන සජීවී අජීවී වස්තුන්ගේ සැබෑ ස්වරූපයෙන් බැලූ බැලමට ඇත්තේ කියලා හිතන විදිහේ සැබෑ ස්වરૂපය නිසා කෙලෙස් සහිත ලෝකයා මුලාවන බවයි අපිට මේ ධර්මයේ දක්වලා තියෙන්නේ. අපි කලින් දේශනාවක සඳහන් කළ ගාථාවක පද දෙකක් මේ අවස්ථාවේ මතක් කරගත්තොත් මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපව දිස්සති ඒකෙන් කියවෙන්නේ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට මෝහයෙන් යුක්ත තැනැත්තාට මේ ලෝකය භව්‍ය වශයෙන් පෙනෙනවා. භව්‍ය කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා හිතෙන විදිහ. මේ කියන්නේ මේක ඇත්තක් කියලා හිතෙන විදිහට ලෝකේ පේනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන දේශනා කරලා තියෙන්නේ. ඔව්. මේක කලිනුත් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ගාථාවක් නැවතත් මතක කරන්නේ මේ උදාන පාළියේ එන මේ ගාථාවක්. ඒකට මෝහ සම්බන්ධිනෝ ලෝකෝ බබ්බ රූපව දිස්සති උපති සම්බන්ධිනෝ බාලෝ තම්. තමසා පරිවාරිතව ඔය විදිහට ඉදිරිපත් වෙන ඒ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මෝහයෙන් සම්පූර්ණයෙන් පැටලිලා ඉන්නේ. මෝහයට මෝහයට සම්බන්ධ වෙලා මෝහයෙන් පැටලිච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒ හරහා දකින දකින හැම දේවලම තියෙනවා කියන සංඥාවක් තමයි එන්නේ. අපි ලෝකේ ජීවත් වීම සඳහා විවිධාකාර විදිහට අපේ මේ sannivedanaya පහසු කරගන්න සෑහෙන සම්මුතියන් දීලා තියෙනවා. විවිධාකාර නම් පටබැඳගෙන තියෙනවා. ඒ දේවල් නම් කරන්න වෙන් කරලා හඳුන ගන්න සෑහෙන නම් යොදලා තියෙනවා. ඉතින් අපිට අපි ඒවා දිහා බලනකොට මේ හැම දෙයක්ම තුරේ නම් ආශ්‍රිතව ඒවා තියෙනවා. අරකක් තියෙනවා, මේකක් තියෙනවා, ගැහණුත් ඉන්නවා, පිරිමිත් ඉන්නවා, සත්තුත් ඉන්නවා, උද්‍යාන තියෙනවා, මල් වතු තියෙනවා, අරව තියෙනවා, මේවා තියෙනවා හැම දෙයක්ම තියෙනවා කියන සංඥාවෙන් තමයි ඒකට එන්නේ. එතකොට බබ්බ රූපව දිස්සති. මේක භෞම්‍ය දෙයක්, තියෙන දෙයක්, හැබෑ දෙයක් කියලා තමයි ඒකට තේරෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒකාසාදනම් කියනවා මේක ඒත් මෙහෙම මේ බහුවේ දෙයක් ශාස්ත්‍ර දෙයක් දිගට තියෙන දෙයක් වගේ මේ මේ මෝහයෙන් බැඳිච්ච මනුස්සයට පෙනුනට හැබැයි පස්සතෝ නත්ති කිංචනන්ති කියලා අන්තිමට බුදුහාමුදුරු කියනවා මේක මේ නිවැරදි විපස්සනා නුවණකින් දකින කෙනෙකුට මේක ඇති දෙයක් නැහැ කියලා අන්යාට මේක තියෙන බොල් බවක් හිස් බවක් නිස්සාරත්වයක් කියලා අන්න කෙනෙකුට වැටහෙනවා. එතකොට මේ අර මෝහය තියෙන තාක් අපි ඉතින් මේ වෙලාවෙන් ඔක්කොම හිතින් හදාගෙන හිතේ පුරවගෙන හිත බර කරගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට තවදුරටත් ඉතින් මේ <clears throat> අපි මේ දේවල් මෝහයෙන් තියනවා කියලා ගත්තාම එතකොට අපේ හිත ඇතුළෙනුත් ඒවා තව තව සංස්කරණය වෙලා තව තව පටලවලා තව තව මුලා කරලා මේවා තුලම ඇලෙන බැඳෙන ස්වභාවය තියෙනවා. එතකොට මේ ඔක්කොම තියෙන තාත්වික මේ සාරවත් දෙයක් විදිහටම ඉතින් අපි දරාගෙන ඉන්නවා. ඉතින් මේ தත්ත්වය තමයි බුදුරජාන් වහන්සේ මේ විස්තර කරන්නේ කොහොමද මේ ඇතුලේ සිද්ධ වෙන්නේ මේ කටයුත්ත. නැත්තම් හිත හිත ඇතුලේ ක්‍රියාකාරීත්වය. හිතේ තියෙන මේ ක්‍රියාකාරීත්වය තමයි මේ විවිධාකාර උපමා හරහා මතු කරලා දෙන්නේ. එතකොට මේ සංස්කාරයන් මගින් කරන ඒ සංස්කරණය ඊටාම ප්‍රබලව බලපානවා මේ ඇත්තටම හිත ඇතුලේ සිද්ධ වෙන මේ ඇවිටිලි ස්වභාවය ඇති කරන්නේ. දැන් අපි <clears throat> නාට්‍යයක් බලන්න ගියාම නාට්‍ය ඇතුලේ ඇත්තටම මිනිස්සු නිකන් ඒ ඉන්න විදිහටම ආවොත් අපිට ඒකෙන් නාට්‍යයක් රඟ දක්වන්න බෑ නැත්නම් නාට්‍යයක් රසඳ ගන්න බෑ. නමුත් ඒ රඟපාන කට්ටිය ඒ ජවනිකාවට ගැළපෙන ආකාරයෙන් විවිධ විදිහට අංග සංස්කරණය කරගෙන තමන් හැඩවැඩ වෙලා ඊට ඒ චරිතයට ඔබින විදිහට සැරසිලා ඒත් එක්කම වේදිකාව ආහාරමේ සරසලා ඊට ගැළපෙන විදිහට සංස්කරණය කළා ආවනම් අන්න හොඳට මේ රස විඳින කෙනාට බලන නරඹන්නට අන්න තව දුරටත් එයාගේ ආශ්‍රවයන් වලින් තවත් ටිකකුත් එකතු කරගෙන හොඳටම මේ දර්ශනය තුල මේ ජවනිකාව තුල ජීවත් වෙන්න පුළුවන් ගතියක්. ඒ ජවනිකාව තුල උපදිලා ඉන්න පුළුවන් ගතියක්. බව තත්ත්වයක් ඇති වෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම එතකොට මේ හිතින් හදාගත්ත ලෝකයක් තුල සම්පූර්ණයෙන්ම අතරමං වෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඒකට මේ නාට්‍ය ජවනිකාවන් ආශ්‍රයෙන් චිත්‍රපට ජවනිකාවන් ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ මතු කරලා දෙනවා මේ ඇත්තටම මේ එළියේ අපි නාට්‍යයක් බලද්දි චිත්‍රපටයක් බලද්දි වෙන දෙයට ටිකක් සෑහෙන දුරට සමාන ස්වභාවයක් තමයි අපි මේ සැබෑ ලෝකයේ කියලා ජීවත් වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට මේ කාරණාවන් මේ විශේෂයෙන්ම මේ සංස්කාරයන් මගින් කරන ඒ සංස්කරණය තව ගැඹුරින් විස්තර වෙන සූත්‍රයක් ගැන ඊළඟට මේ කටුකුරුන් සානාවේ මතක් කරනවා අපි ඒ කොටසත් අහලා බලමු. එතකොට මෙතෙක් කීදී වලින් පෙනෙන්නේ සංස්කාරයන්ගේ එක්තරා විදිහක සකස් කිරීමක් කරනවා. සංස්කාරයන්ගෙන් එක්තරා විදිහක සකස් කිරීමක් කරනවා. මේ සකස් කිරීමට පසුබිම වෙන්නේ අර අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යාවේ මුවාවෙන් තමයි සංස්කාරයන් මගින් යම්කිසි සකස් කිරීමක් කරන්නේ. මේ සංස්කාර කියන වචනේ මේ මූලිකාර්ථය සකස් කිරීම කියන අර්ථය වඩා ප්‍රකට වෙන සූත්‍රයක් අපිට හම්බ වෙනවා. කන්ද සංයුත්තේම කජ්ජනීය සූත්‍රය නමින්. මේ සූත්‍රයේ එක එක ස්කන්ධය පිළිබඳව මූලික පද විග්‍රහ කරන අතර සංඛාරා කියන පදය තෝරන්නේ මෙන්න මේ විදිහටයි. කිංච බික්ඛවේ සංඛාරේ වදේත සංකතං අபிසංකරොන්ති इति බික්ඛවේ තස්මා සංඛාරාති උසංඛාරාති සංඛාරාති උච්චಂತಿ කිංච සංකතං අபிසංකරොන්ති රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති වේදනං වේදනත්ථාය සංඛතං අபிසංඛරොಂತಿ සංඤං සංඤත්ථාය සංඛතං අபிසංඛරොಂತಿ සංඛාරේ සංඛාරත්ථාය සංඛතං අபிසංඛරොಂತಿ විඥානං විඥානත්ථාය සංඛතං අபிසංඛරොಂತಿ මේ කියවෙන්නේ මහණෙනි කුමකට සංස්කාරයන්යයි කියවුද සංස්කාර කියලා කියන්නේ මොනවද මොන අර්ථයෙන්ද කියන එකයි එතනින් පෙන්වුම් කරන්නේ සංඛතං අபிසංඛරොಂತಿ සංකතං අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංඛාරාති උච්චಂತಿ සංකතය ඒ කියන්නේ සකස් කරන ලද්දක් සකස් කරන ලද දෙයක ස්වરૂපයටපත් කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියනු ලැබේ කුමද්ද මේ සකස් කරනු ලබන දේ රූපං රූපත්ථාය සංකතං අபிසංකරොන්ති රූපය රූප බවට රූපත්ථාය කියලා කියන්නේ රූපත්වයට රූපස්කන්ධය රූපස්කන්ධයක් බවට පත් කරන්නේ යමකින්ද ඒ සංස්කාරයි ඒ විදිහටම වේදනාව වේදනාවක් බවට සංඥාව සංඥාවක් බවට සංස්කාර සංස්කාර බවට විඥානය විඥානයේ බවට මේ හැම එකක්ම කරන්නේ එතකොට සංස්කාර මෙතන ගැඹුරුම තැන සංස්කාර පවා සංස්කාර බවට පත් කරන්නේ සංස්කාර වලින් කියන එකයි ඒ තරම්ම සියුම් අර්ථයක් මෙතන තියෙනවා එතකොට මේනොත් අපිට පෙනෙන්නේ අර සංස්කාර වලින් කියන එක්තරා විදිහක සකස් කිරීමක් එතන මවාපෑමක් වැනි දෙයක් එක්තරා මවාපෑමක් වැනි දෙයක් සංස්කාරවල තියෙනවා මේ අර්ථය. චේතනාවලින් නිපදවන ලද කියන අර්ථයට සම්බන්ධයි. සංකතං කියන්නේ සංස්කාරයන්ගෙන් නිපදවන ලද කියන එකයි. බොහෝ විට යෙදෙනවා අபிසංකතං අபிසංචේතිතං කියන පද දෙක සමානාර්ථවත් ලෙසට. අபிසංකත කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියන එකයි. අபிසංචේතිතං කියලා කියන්නේ චේතනාවන්ගෙන් නිපද වූ කියන එකයි. එතකොට මෙතන පෙනෙනවා චේතනාවලට තියෙන සම්බන්ධය. චේතනාවලින්ම සකස් කරන ලද්දක්. චේතේති පකප්පේති කියන වචන දෙකත් එකට සඳහන් වෙනවා. චේතනා ප්‍රකල්පන ආදී. කල්පනා වලින් චේතනා වලින් සකස් කරන ලද දෙයක්. එතකොට සිතින්ම ගොඩනගාගත් දෙයක් කියන එකයි අවසාන වශයෙන් කියවෙන්නේ. මේ පංචස්කන්ධයම සිතින්ම ගොඩනගාගත් දෙයක්. මේ පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සලකන බලනකොට සිතින්ම ගොඩනගාගත් ගොඩවල් පහක්. අර චිත්‍ර උපමා ආදියෙන් පෙන්වුම් කරන්නේත් ඒකයි. හොඳයි. ඒතර මෙතනදිත් ඉතාම ප්‍රබල මේ අතදැකීමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ කජ්ජනීය සූත්‍රයේදී කන්ද සංයුත්තේ මේ මේ සංස්කාර කියන්නේ මොකද්ද කියලා සංස්කරණයක් කියන්නේ මොකද්ද කියන මේ කාරණාව සංකතං අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංඛාරාති උච්චන්ති කියලා. එතකොට සංස්කාර ගැන හොඳම අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ යම්කිසි සකස් කරන ලද දෙයක් තවදුරටත් සකස් කරන ස්වභාවය තමයි. එතකොට මේ සංස්කාර වලින් කරන්නේ. එතකොට අපිට රූපයක් දැක්කහම ඒ රූපය අපේ රාග දේශ මොහයන්ට සරිලන ආකාරයෙන් එතකොට ඇතුලේ තවදුරටත් සකස් කරනවා. සද්දයක් ඇහුණාම ඒක අපිට ඕන විදිහට ඇතුලේ සකස් කරනවා. අඩු වැඩි කරලා ගන්නවා. රුචි අරුචිකම් මේකට එකතු කරගන්නවා. ඊළඟට ගඳක් සුවඳක් දැනුණාම ඒක අපි සකස් කරගන්නවා. ඇතුලේ තවදුරටත් මේ සකස් වීමක්, કૃතිම කරගැනීමක් අපිට අපේ රුචි අරුචිකම් වලට අනුකූලව සකස් කරගැනීමක් අපි සිද්ධ කරගන්නවා. රසයක් දැනුණාමත් ඒ විදිහමයි. අර ස්පර්ශයක් දැනුණාමත් ඒ විදිහමයි. ඒ වගේම හිතට යම් සිතුවිල්ලක් ආවහමත් ඒක ඒ මට්ටමින් දැනගන්නේ නැහැ. ඒ මට්ටමින් තියෙන්න හරින්නේ නැහැ. අපි ඒ මත තව තව දේවල් එකතු කරලා අපිම සකස් කරගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට මේ රූපයක් රූපයක් බවට, රූපය රූපීය ස්වභාවයක් බවට, වේදනාවක් වේදනාවක් බවට, සංඥාවක් සංඥාවක් බවට, සංස්කාරයක් සංස්කාර බවට, විඥාන විඥාන බවට. එතකොට මේ සකස් කරන සකස් කිරීම සම්පූර්ණයෙන්ම එතකොට මේ සංස්කාර ස්කන්ධය හරහා සිද්ධ වෙනවා. ඒකට මේක අර සූක්ෂමම තත්ත්ව වශයෙන් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ සංස්කාර බව සංස්කාර පවා සංස්කාර බවට සකස් කිරීම සිද්ධ වෙන්නේ ඒකට මේ සංස්කාර වලින් බවයි. ඒකට එක අතකින් බලහම ටිකක් ගැඹුරු කාරණයක් සමහර තැන්වල මේ විශේෂයෙන් ඔය මේ තේර තේරී ගාථාවල එහෙම සඳහන් වෙනවා ඇතම් රහත් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා. ඒකට උන්වහන්සේලා රහත් වුණාට පස්සේ මේ සංස්කාර ස්වභාවයේ සත්‍ය හඳුනන සමානට සුද්ධ සංස්කාර කියලා. කියන්නේ ඔහේ තියෙන ගතියක් තියෙන්නේ. ඒවා ඇතුලෙන් සකස් කිරීමක් වෙන්නේ නැහැ. රූපයක් දැක්කහම රූපය රූපේ වශයෙන් දැනගන්නවා. ඒක ඉන්හාට ඇතුලෙන් සකස් කිරීමක් අඩු වැඩි කර ගැනීමක් තමන්ගේ රුචාරුචිකම් අනුව ඒකට දේවල් එකතු කර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒක රූපයේ ප්‍රමාණයෙන් වශයෙන්ම තේරුම් ගන්නවා. ඊළඟට හිතට අපිට යම් මේ වෙනස් සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල ඒ පමණින් තේරුම් ගන්නවා. නමුත් ඉන්හාට ඒ මත යමක් ගොඩනගන්න යන්නේ නැහැ. ඊට මෙහාදීත් අර බාහ්‍ය සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ උපමා නැත්නම් අවවාද කරනවා බාහිය ස්වාමීන් වහන්සේට අ දිත්තේ දිත්තමත්තම් බවිසෙද දැක්කනම් දැක්ක පමණින් නතර වෙන්න පුළුවන් නම් අපිට දුටු මතින් පප් නතර වෙන්න පුළුවන් නම් අන්න සකස් කිරීම සාහෙන්න අඩුයි ඊළඟට සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියලා අන්න ඇහුණ දෙයක් ඇහුණ පමණින් නතර වෙන්න පුළුවන් නම් අන්න සකස් කිරීම සෑහෙන්න කැපිලා යනවා. ලත්තනම ලොක් වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියලා කියනවා මේ නාසයෙන් ගඳ සුවඳ දැනෙච්ච දෙයක් නැත්නම් දිවෙන් දැනෙච්ච රසයක් ඒ වගේමයි කයට දැනෙච්ච ස්පර්ශයක් මේවත් ඔක්කොම ඒ පමණින් නතර කරගන්න පුළුවන් නම් අන්න ඒ මත ප්‍රපංච කරන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව මඤ්ඤණාවන් නැති කරගන්න නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි කියන විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා මේ හිතට එන සිතුවිලි ස්වභාවයන් සිත් ස්වභාවයනොත් එතනින් නතර කරගන්න පුළුවන් නම් එපමණකින් කපා ගන්න පුළුවන් නම් අත්හැර ගන්න පුළුවන් නම් අන්න සංස්කරණයන් සිද්ධ වෙනවා අඩුයි නැත්නම් මේ සංස්කාර වලින් කරන ඒ ක්‍රියාකාරීත්වය සෑහෙන අඩපණ වෙනවා. එතකොට ඇත්තටම අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය පුළුවන් තරම් මේ සංස්කරණයන් සමනය කරමින් යන මාර්ගයක්. සංස්කරණයන් අඩු කරමින් යන මාර්ගයක්. එහෙම නැතුව හිතින් හිත හිතා හිත හිතා හිත ඇතුලෙන් තර්ක කර කර හිතින් හදාගත්ත මාර්ගයක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. චින්තනය හරහා නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන විමුක්තිය කියලා ළඟා වෙන්න තියෙන්නේ එහෙනම් එක අතකින් මේ හිත ඇතුළේම තියෙන මේ සංස්කරණයන් සම්පූර්ණයෙන්ම සමනය වෙච්ච ස්වභාවයක් කරා තමයි එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවීමක් කළා කරා යන්න වෙන්නේ. ඒ නිසා සබ්බ සංඛාර සමතෝ කියලාම කියනවා නිවනට. සීලම සංස්කාරයන් සංසිඳීම කියලා කියනවා එහෙනම් නිවනට. ඒ කියන්නේ ඉදිරිපත් වෙන යම් හෝ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී ස්වභාවයන් සංස්කරණයක් කරන්නේ නැතුව ඒවා ඒ හැටියෙන්ම තියෙන අරිනවා නම් අන්න හිත කොහොම නිවිලා ඒක පැත්තෙන් හිතේ සංස්කරණයක් වෙන්නේ නැහැ හිත බොහොම විවේකීව ඉන්න ස්වභාවයක් තමයි එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. තවත් මේක එකතු කරන්න පුළුවන් මේ අර මේ චේතනා ප්‍රකල්පනා කියන මේ කාරණාවත් මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒකත් ඇත්තටම තවත් සූත්‍රයක මේ ඉදිරිපත් වෙලා තියෙනවා අය මේ මොකද්ද චේතනා සූත්‍රවල දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යංච පකප්පේති යංච යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. ඔය ආකාරයෙන් ඉදිරිපත් කරපු ඒ චේතනා සූත්‍රයේ තියෙන නිදාන සංයුත්තේ ඒකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ යම් තැනකදී චේතනා පහළ කිරීමක් සිද්ධ වුණා නම් යම් ආකාරයකින් අපේ ඇතුලෙන් ප්‍රකල්පනා නැත්තම් කල්පනා කරලා හිත ඇතුලෙන් හදාගත්ත ඒ බඳු සිතුවිලි ස්වභාවයන් තිබුණා නම් එහෙමත් නැත්තම් ඒ මොකක්වත් නැති අවස්ථාවේදී පවා යට තැම්පත් වෙච්ච නිදිගත් ස්වභාවයේ අනුසය තිබුණා නම් අන්න ඒක ප්‍රමාණවත් කියලා කියනවා මේ විඥාණයකට බැහැ ගන්න. ඒතකොට විඥාණයකට බැහැ ගන්න පුළුවන් වෙන්නේ මේ ඇත්ත වශයෙන්ම නම් සංස්කාර සකස් කිරීමක් සිද්ධ වුණා නම් මොකද සංඛාර පත්‍ය විඥානං කියලා බුදුහාමුදුරු කියනවා. එතකොට මේ විඥාන ස්වභාවයට එන්න නම් එතකොට යම් සකස් කිරීමක් තියෙන්න ඕනේ. එතකොට මේ සකස් කිරීම සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න අන්න අර කියන චේතනා ස්වභාවයන්, ප්‍රකල්පනා ස්වභාවයන්, අනුසය ස්වභාවයන් මුල් වෙනවා. යම් තැනක මේ චේතනා ස්වභාවයක් තියෙනවා නම් අනුසය ස්වභාවයක් තියෙනවා නම් ප්‍රකල්පනාවන් සිද්ධ වෙනවා නම් අන්න හොඳට ඒකට සංස්කාර මේ වැඩ කරනවා කියලා නැත්නම් සංස්කාර හරහා සංස්කරණයන් සිද්ධ වෙනවා කියලා අපිට ඒකට තේරුම් ගන්න පුළුවන්. එතකොට එතන මේ තව සංස්කාර ගැන තමයි අතන මේ දේශනාවේ බොහොම ගැඹුරට ලොකු විවරණයක් කරන්නේ. එතන මේ සංස්කාරයන් විවිධ විද විදිහට අර්ථ දක්වලා තියෙනවා තවත් මේ මේ දේශනාවේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට මතු කරන්න යනවා මේ සංස්කාරයන් ඒ වගේ විවිධ පැතිවලින් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ආකාරයන් අපි ඒ ටිකත් විස්තර කරලා බලමු. මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කරනකොට විශේෂයෙන්ම අපිට සිහිපත් කරගන්න පුළුවනි කාය සංඛාර, කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියලා. සංස්කාර තුන් වර්ගයක් ධර්මයේහි දක්වනවා. විශේෂයෙන්ම පින්පව් ආදීට කර්ණයට සම්බන්ධ පද තුනක්. සිය සත්වයා කාම රැස් කරගන්නේ මේ විදිහට කයින් වචනයෙන් මනසෙන් කියලා. එතකොට මේ සංස්කාර රැස් කිරීමට උපකාර වෙන්නේ එක්තරා විදිහක අවිද්‍යාවක් පසුබිමේ එක්තරා විදිහක අවිද්‍යාවක් පසුබිමේ තිබෙන්නේ අවිද්‍යාව. නාට්‍ය චිත්‍රපට ආදිය ගැන කිව්වා වගේ. මෙන්න මේ අවිද්‍යාවත් සංස්කාරات අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් හොඳින් පැහැදිලි වෙන එක්තරා වටිනා ධර්ම කොටාශයක් තියෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංචේතනීය වග්ගයේ සංචේතනා සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට යම්කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ලෝකේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් හැටියට සැලකීමෙන්. ඒක ඝන සංඥාවෙන් ඒකකයක් හැටියට සැලකීමෙන්. අනිත් අතට බලනකොට යම්කිසි ක්‍රියාකාරීත්වයක ශ්‍රේයාවක් වෙන තැනකට යම්කිසි ඒකත්වයක් එහෙම නැත්නම් කර්තෘත්වයක් ආරෝපණය කරන සිරිතකුත් ලෝකයේ තියෙනවා. අපි අර දියසුළු උපමාව ගැන කියනකොටත් කිව්වේ පියසුලිය ඈතින් ඉඳන් බලනකොට එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ ඒ වගේ යම්කිසි ක්‍රියාකාරීත්වයක ශ්‍රේයාවක් පෙන්වන යම්කිසි තැනකට ඒකකයක් කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාවයි උපකාරයෙන් වන්නේ මේ සංස්කාර හට ගැනීමට. අවිද්‍යාවේ මූලික ප්‍රස්තුතයක් මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් තියෙන්න ඕනේ. මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන ඒවා ඇතිවීමට හේතුව හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංචේතනීය සූත්‍රයේ අවිද්‍යාවමයි. මේ සූත්‍රයේ තරමක් දිගයි. නමුත් අපි කොටස් තුනකට කඩලා අර්ථය තේරුම් ගන්න පහසු හැටියට විග්‍රහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කායෝ කායේ වා භික්කවේ සති කාය සංචේතනා හේතු uppajjati ajjattang සුඛ දුක්ඛං වාචාය වා භික්කවේ සති වචී සංචේතනා හේතු uppajjati ajjattang සුඛ දුක්ඛං මනේවා භික්කවේ සති මනෝ සංචේතනා හේතු uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං අවිජ්ජා පච්චයාව එතකොට මේ පළමුවෙනි කොටස හැටියට අරගෙන මේක අර්ථය බලමු කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු මහණෙනි කයක් ඇති කලෙහි කාය සංචේතනා හේතු කියන්නේ කාය සංචේතනා හේතු කියන්නේ කයක් අරමුණු කරගත් චේතනාව නිසා කය අරමුණු කරගත් සිතුවිලි නිසා උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් ඒ කියන්නේ ඇතුළතින් චෛතසික වශයෙන් සැප දුක් හටගනී. කය කියලා දෙයක් තියෙනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත්තු සිතුවිලි නිසා කෙනෙකුට සැප දුක් ඇති වෙනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩක්. මහා කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. නමුත් අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා ඒකකයක් හැටියට අන්න එතකොට කාය සංචේතනාවලට ඉඩ තියෙනවා. ඒ කය අරමුණු කරගෙන සිතුවිලි ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතනින් කියවෙන්නේ. ඒ විදිහටම වාචායවා භික්කවේ සති වචී සංචේතන හේතු වචනය භාෂාව ඒ වගේම අකුරු පද රාශියකින් සැදුණු දෙයක්. නමුත් වචනය හෝ ඇතයි කියලා ඒකකයක් හරියට ගත්තු කලෙහි වචී සංචේතන හේතු. මේ වචනය පිළිබඳ චේතනා හේතු කරගෙන ඇතුළතින් සැප දුක් හටගනී. ඒ වගේම මනස. මනස කියන්නේ 아무තු දෙයක්. 아무තු දෙයක් නෙමෙයි. වෙන ආගම්වල තිබුණට ආත්මයක් හැටියට. අර විදිහම සිතුවිලි රාශියක් වගේ. නමුත් මෙතන මනේවා සති කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් තියෙනවා කියලා. එහෙම හිතාගත්තු නිසාම මනස අරමුණු කරගෙන අර සැප දුක් ආදී ආධ්‍යාත්මික වශයෙන් ඇතුළතින් විඳිනවා කියන එකයි කියන්නේ. මේ ඡේදයේ අවසාන අවසාන වන පදයේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. අවිජ්ජා පත්‍යාව මේ හැම එකක්ම වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙනයි කියන එකයි කියන්නේ. ඊළඟට අපි දෙවෙනි කොටස ගන්නවා. හොඳයි. එතකොට මේ ඉදිරිපත් කරන්නවා මේ බොහොම තවත් වටිනා සූත්‍රයක්. මේ සංචේතන සූත්‍රය නැත්නම් සංචේතනීය සූත්‍රය කියලා කියනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. එතකොට මේ මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සංස්කාර ගැන මේ කර්ම සකස් වෙන හැටි ඉදිරිපත් කරනවා. මොකද සංස්කාර ගැන කරන සංස්කාරයන් ගැන කියනකොට මේ කර්ම ඒ හරහා සකස් වීම කියන එක ඇත්තරම ඒකේ තියෙන ප්‍රබල පැත්තක්. මොකද අර බොහොම සූක්ෂම මට්ටමින් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන දේ පස්සේ වර්ධනය වෙලා ඒක ඊළඟට කාය වාක් මනෝ හැටියට නැත්තම් කයෙන් සිද්ධ වෙන දේවල්, වචනෙන් සිද්ධ වෙන දේවල්, මනසින් සිද්ධ වෙන දේවල් හැටියට ක්‍රියාත්මක ස්වභාවයකට මේපත් වෙනවා. ඒ ක්‍රියාත්මක ස්වභාවයටපත් වුනහම ක්‍රියාත් ක්‍රියාවත් වීම හරහා අපට කර්ම රැස් වෙන්න පුළුවන්. එතකොට මේ කර්ම රැස් වෙන මට්ටම තමයි එතකොට මේ සංචේතනීය සූත්‍රයේදී මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට මේ කය එකක් කියලා ගත්තාම මේ කය මගේ, කය දෙයක්, මේක තමයි මම කියලා දැන් එතකොට ලොකුවට මේ කය තනි ඒකකයක් වශයෙන් සැලකන් සැලකුවාම අනිතකොට මේ කය මුල් කරගෙන අපිට විවිධාකාර කැමැති අකමැති ස්වභාවයන් පහළ වෙනවා. ඒ වගේම අපි තුම අපි අපේ කය තව කෙනෙක්ගේ කයක් එක්ක සංසන්දනය කරනවා. ඒතර අපේ කය හොඳයි කියලා අපි සලකනවා නැත්නම් අපේ කය නරකයි කියලා සලකනවා. අපේ කය උසයි, මිටි, කළුයි, සුදුයි, ලස්සනයි, කැතයි ඔය විදිහට විවිධාකාර විදිහට මේ කය එකක් වශයෙන් සලකගෙන මේකට අයිතියක් ප්‍රකාශ කරන මේකම මේ මතම ලොකු අනන්‍යතාවයක් හදාගෙන එතකොට විවිධාකාර අන්දමින් මේ කය ඒකකයක් කියලා සැලකීම හරහා එතකොට සැහැණ මුලාවක් සිද්ධ වෙනවා. ඒ වගේමයි වචනයත් මුල් කරගෙන වචන ඇහෙනකොට ශබ්ද මාත්‍රයකින් නෙමෙයි මේවට අපි අර්ථකථන දෙනවා වචන වලට වටිනාකම් දෙනවා ඒවායින් අපි වාක්‍ය හදා ගන්නවා ඒවා හරහා අපි සිතුවිලි ගණනය කර ගන්නවා ඒවා හරහා ඒතර මේ වචනය හරහා සෑහෙන්න එතකොට කුසල අකුසල පැත්තෙන් සෑහෙන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඒ හරහා කර්ම රැස් වෙනවා ඒ වගේමයි හිත ඇතුළෙත් හිත ගැන වැටහීමක් නැත්තම් හිතේ ක්‍රියාකාරීත්වය ගැන තේරෙන්නේ නැත්තම් අපි හිතේ එන විවිධාකාර සිතුවිලි හැම දෙයක්ම මගේ කරගෙන ඒ සිතුවිලි හැම දෙයකටම අනුව මම ක්‍රියාත්මක විය යුතුයි නැත්නම් ඒ සිතුවිලි තමයි මගේ මඟ පෙන්වන්නා කියලා හිතාගෙන අන්න ඒ එන එන සිතුවිලි වලට අනුව අපි කටයුතු කරමින් සිතුවිලි වල වහලෙක් වෙන ස්වභාවයක් හිතට වහලෙක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒතර මේ කාරණා හැම එකකදීම අපිට එතකොට මේ කය ඒකකයක් වශයෙන් සැලකීම නැත්නම් වචනය තනි දෙයක් නැත්නම් වචනය මේ මමයි කතා කරන්නේ මගේ කතාව මගේ ධර්මදේශනාව මගේ සාකච්ඡාව කියලා අපි මේ වචනේ මුල් කරගත්ත යම් යම් ක්‍රියාවන්ගේ වලට තනි ඒකකයක් වශයෙන් දීලා ඒකට එහෙම ගන්නා ස්වභාවයෙන්ුත් ඒ වගේමයි මේ හිත තම තමන් වශයෙන් තියනා වූ මේ සිතුවිලි ගණනය කරන ස්වභාවය තමන්ගේ හිත මගේ හිත කියලා ඒකකයක් වශයෙන් සැලකීමෙනුත් ඒකට සෑහෙන මුලාවකටපත් වෙනවා. ඒකට මේ වගේ දේවල් තමයි අතරම විපස්සනාවකදී ටික ටික ටික ටික කැඩලා කැඩලා යන්නේ. කොටස් වලට කැඩලා රාශි සංඥාවකටපත් වෙන්නේ. කය කියලා ඒකකයක් කියලා ගන්න ස්වභාවය අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් වඩනකොට අන්න ටික ටික ඒකේ තියෙන ධාතු ස්වභාවයකට එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට මේ භෞතික ලෝකය ඉදිරිපත් කරනවා මේ ධාතු හතරක එකතුවක් වශයෙන්. දැන් නවීන විද්‍යාවෙන් ඔය පරමාණු සම්බන්ධයෙන් මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ඒ ස්වභාවය වගේම බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට කලින් ඉදිරිපත් කරනවා මෙන්න මේ භෞතික ස්වභාවයන් තුළ තියෙන මේ ධාතු හතරක එකතුවක්. ධාතු හතරක නිරූපණයක් තමයි මේ භෞතික ස්වභාවයන් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒතර මේ ධාතුන්ගේ මේ මූල ස්වභාවයට කෙනෙකුට යන්න පුළුවන් නම් සාදු මානසිකාරයක් කරහා කෙනෙකුට ඒ தත්වයක් ස්පර්ශ කරගන්න පුළුවන් නම් අන්න ගැඹුරු භාවනාවකදී කෙනෙකුට වැටහෙන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ ධාතු වල ස්වභාවය. තමන්ගේ කය කියලා අල්ලගත්ත තැන තියෙන ධාතු හතරක් කියලා කෙනෙකුට වැටහෙනවා නම් අන්න සමහර ලාවට ඒකේ අර තිබිච්ච ඝන සංඥාව ටිකක් මෙකල යනවා නැත්තම් බොඳ වෙලා යනවා මෙතන මේ ධාතු හතරක සංකලනයක් තියෙන බවක් නැත්නම් ධාතු හතරේ ක්‍රියාකාරීත්වයක් තිබෙන බවක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ හරහා අර මෙතන මේ තියෙන ශරීරය කියලා ගත්ත කොටසට ආධ්‍යාත්මික අභ්‍යන්තර කොටසට දීපු වැඩි වටනකම නැත්නම් අධි වටනකම නැති වෙලා මෙතන තියෙන ධාතු හතරක් එළිය තියෙන ධාතු හතරක් කියලා අන්න මේකේ තියෙන ඒ තවත් පැත්තකින් අපි මෙතන මමත්වයෙන් එහෙමත් නැත්නම් මේකට අදි වටිනකමක් දීලා සලකන ඒ මුලාවෙන් උනත් ගැලවෙන්න පුළුවන්. ඒකට මෙතන තියෙන ධාතු හතරක් කියන தත්වයට හිතපත් වීම ඒ ඒ ඝන සංඥාව කැඩලා ගිහිල්ලා ඒ ධාතු සංඥාව පහළ වීම ඒක අතකින් විපස්සනාවේ ප්‍රධානම නැත්නම් විපස්සනාවේ ඉන්න හොඳ අත්දැකීමක් කෙනෙකුට. ඉතින් මේ විදිහටම මේ වේදනා මේ මොනවාද වචනය සම්බන්ධයෙන් හිත සම්බන්ධයෙන් එතකොට ඒක අතකින් මේ අපි ඒකකයක් දීලා වශයෙන් මම කියලා අරගෙන මගේ කියලා අරගෙන සලකන ස්වභාවය ටික ටික ඇත්තටම අපේ භාවනාව හරහා තුනී වෙලා ඒවයි තියෙන මුලා වෙන ස්වභාවයෙන් දුරු වෙලා ඝන සංඥාව පහ වෙලා යාමේ කල්පකින් අත්‍යවශ්‍ය වෙනවා. ඒකට විශේෂයෙන්ම ඔය දිට්ඨි විසුද්ධියේදී එහෙම කතා කරනකොට මේ ඝන විනිබ්බෝගය සම්බන්ධයෙන් මේ ඝනය කොහොමද කැඩලා යන්නේ? තනි ඒකකයක් කියලා ගත්ත ස්වභාවය කැඩලා බිඳලා ගිහිල්ලා මේක මෙතන තියෙන රාශියක් කිය. රසක් එකතු වීමකින් නිරූපණය කිරීමක් මෙතන තියෙන්නේ. අංග රාශියක් එකතු කරලා ඒකෙන් නිරූපණය වීමක් හරහාය මේක සිද්ධ වෙන්නේ කියලා ඒතර කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකට මෙතනදී ඒතර මේ කටුවෙන් සානාසෙ පෙන්වන්න මේ සංචේතනීය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කරලා දෙන්නේ <clears throat> මේ කය තියනවා කියලා අරගත්තාම, මේ කය මගේ කියලා ගත්තාම, කය එකකයක් කියලා ගත්තාම අන්න ඒ හරහා සැප දුක් පහළ වෙනවා. ඒ වගේමයි හිත හිත නැත්නම් ඊට කලින් කියනවා මේ වචනය තියනවා කියලා ගත්තාම මේ වචනේ මගේ කියලා ගත්තාම මේවට ලොකු වටිනකමක් දී ගත්තාම අන්න මේ හරහා සතුටුත් පහළ වෙනවා. ඒ වගේමයි හිතේ එන සිතුවිලි මගේ කියලා කරගත්තාම මේ හිත මගේ කරගත්තාම මම මගේ හිතට අනුකූලව ජීවත් වෙනවා කියලා කරගත්තාම අන්න ඒ හරහා සතුටුත් පහළ හරි. එතකොට මම හිතනවා අපිට අපි සෑහෙනවා සාකච්ඡා කරා. තව මේ සූත්‍රයේ තව කොටස් දෙකක් තියෙනවා මේ විස්තර කරන්න. ටිකක් දීර්ඝ සූත්‍රයක්. මම හිතනවා අපි කාට හරි මේ අද අද සාකච්ඡා කරන්න පටන් ගත්ත දේවල් හෝ මීට කලින් අපි සාකච්ඡා කරපු දේවල් සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සාගත දැනක් තියෙනවා නම් නැත්නම් අපි තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි කියලා තව ටිකක් එකතු කරන්න තියෙනවා නම් එකතු කරන්න කියලා මම ආරාධනා කරනවා. සනස අතර පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්ද? ඔව්. පතර සන්නාට මට තේරෙන විදිහට කියන උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මම මිනිස්සුන්ට සම්බන්ධ වෙච්ච මුල් කාලෙත් ඔය පොත කියවන්න උත්සාහ කරා. මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඔව්. කියන්නේ දැන් මම සායනන්ස් කියන දේ මම බොහොම සාධාරණව අහන් හිටියා. හරි පුදුම විදිහට ඒක තේරෙනවා. ඒ වගේම සායනන්ස් එකෙන් අර ඒ අර පුදුමාකාර සේවයක් වෙනවා කියලා මොකද ඔකත් එක්ක මම ගොඩාක් අයත් එක්ක සම්බන්ධ වුණා මම පොඩ්ඩක් පිටපලාත් වල ඉන්නකොට ඒගොල්ලෝ කියන මේ පොත කියනකට වැඩිය දැන් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේ ලොකු ආනන්ද කරනකොට ඒක විශේෂ විශේෂ අර කාවදින ස්වභාවයක් මේක දැනෙන ස්වභාවයක් තියෙනවා කියලා මේ ඉතින් ඒකෙන් විශාල සමාජයේ අවදිමත් බවක් තියෙනවා ගොඩාක් ස්වාමීන් දන්නේ නැතුනට ගොඩාක් අයකට සම්බන්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට මමත් මූලික වුණා කියන්නේ විදේශ වල පවා ඉතින් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ලබා මේ අන්තිමට මේ ධම්මසෝ සුබද සායනහස ගැන කියනවා හොඳ හොඳ දෙනමක් හොඳ තුන්නමක් මේක කරන්න කියලා. ඒක හන්ද සායනහසට පොඩ්ඩක් දිරිමත් කරන්න සායනහස ෆීඩ්බැක් එකක් හම්බෙන්නේ නැත්නම් මේ ෆීඩ්බැක් එක දෙන්න මේ අනිත් අනිත් අය කියලා දේ මම සායනහසට ඉදිරිපත් කරන්න ස්පෝක්ස්මන් කෙනෙක් වුණා කියලා. ඉරාද සාදු. අතන මේ අතන අපි විතරක් නෙමෙයි මේක තව ඉස්සරහට ගත්ත ඔය අනාලය ස්වාමීන් වහන්සේ අනාලය ස්වාමීන් වහන්සේ තමයි මේ කියන්නේ කටුකුරුන් ස්වාමීන් වහන්සේගේ දැන් මේ නිවැරදි නියම දේශනා මාලාව උන්වහන්සේ එකක් දෙකක් ඉංග්‍රීසියට පරිවර්තනය කරාම ඒක අනාලය සානහන්සේ කියවලා කටුකුරුන් සානහන්සේ දිලිමත් කරලා තිනවා මේකේ ඇතුළත් වෙලා තියෙන මේ අන්තර්ගතය ඉතාම ප්‍රබලයි නිසා මම මේවා ඔක්කොම මේ ටයිප් කරන්නම් ඔබ වහන්සේ ඔක්කොම මේ නැවතත් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියලා කටුකුරුන් සානහන්සේ දිලිමත් කරලා තිනවා ඊට පස්සේ අනාලය සානහන්සේ තමයි මේකේ සම්පූර්ණයෙන්ම මේ ඉංග්‍රීසි මේ පිටපත ටයිප් කරලා සකස් කරලා තියෙන්නේ ඉතින් උන්වහන්සේ අද වෙනකොට මේ අර ජර්මනියේ මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වශයෙන් උන්වහන්සේ මේක දේශනා මාලාවක් වශයෙන් ඉදිරිපත් කරනවා අනිත් අයටත් බොහොම කියන්නේ මේ මේ මේ විවෘතව මේ මොකක්ද ඒකට කියන්නේ සල්ලි ගන්න නැති මොකක්ද ඒකට කියන්නේ free free free online online මේ ෆෝරම් එකක් විදිහට ඉතින් උසාවින් වහන්සේ නැවත නැවත මේවා මතු කරලා දෙනවා ඒකත් එක්කම මේ කටුකුරුන් සාන්නාංශය ඉදිරිපත් කරලා තියෙන කරුණු මේ එන සූත්‍රවල අදාළ කරුණු උන්වහන්සේ කරුද අනාලය සාවින් වහන්සේ විශේෂයෙන්ම මේ චීනෙන් ආපු අර ආගම ග්‍රන්ථත් එක්ක සංසන්දනය කරනවා. සංසන්දනය කරාම එතකොට ඇත්තටම මේ බුද්ධ දේශනාව ඇත්තම ලංකාව විතරක් නෙමේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ආගම පොත් වශයෙන් මේ මජ්ක්‍ධිමාගම, දීර්ඝාගම ඔය ආදි වශයෙන් මේ මේ චීනයේදී එහෙම මේ ඔක්කොම ගන්තාවර වෙලා තියෙනවා. ඒකට මේ එතකොට අපේ අපේ අපේ පැත්තේ තියෙන කරුණුයි ඒ පැත්තේ තියෙන කරුණුයි ලස්සන සැසඳෙනවා නම් අන්න මේක මේ බුද්ධ භාෂිතයක් බව හොඳට ඒකට පැහැදිලි වෙනවා. මොකද එතකොට මේ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයේ කාලෙදී එතකොට මේ බුදු දහම මුළු ලෝකෙම ප්‍රචාරය කරනවානේ. එතකොට ලංකාවටත් ප්‍රිසක් ආවා, මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා, ඒ වගේම චීන ප්‍රදේශයට ඉතින් ඒ වගේ මුළු ලෝකෙම ප්‍රචාරය වුණා. පසු කාලෙම ඊළඟට ඒවා ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ලංකාවේ අපි මාතලේ අලු විහාරයේදී මේක ග්‍රන්ථාරූඪ වෙනකොට අපි දන්නේ නැහැ මේක තවත් තැනක ග්‍රන්ථාරූඪ වෙනවා කියලාවත්. නමුත් ඒක ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඉතින් දැන් අද වර්තමානයේ ඒවා ටික ඔක්කොම එළියට ඇවිල්ලා අනාලය සායනස මේ දෙපැත්ත සංසන්දනය කරනවා. මේකේ තියෙන සූත්‍රය ඊළඟ අර පැත්තේ තියෙන සූත්‍රයත් එක්ක සංසන්දනය කරනවා. එතකොට මේ අය තියෙන අර සංසන්දනාත්මකව ලස්සනට මේක සැසඳලා එනකොට අන්න එක පැත්තකින් අර බුද්ධ භාෂිතය මෙන්න මේකය නැත්නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ මෙන්න මේකේ කියන හොඳට සනාතන ස්වභාවයක් තියෙනවා. උන්වහන්සේ ඒක ඒ විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයට සතිපට්ඨානය ඒ කියන්නේ අපේ මේ ලංකාවෙන් ආපු මේ මේ සූත්‍ර පිටකයේ තියෙන සතිපට්ඨාන සූත්‍රයත් ඒ ගඟට මජ්ක්‍ධිමාගම දීර්ඝාගම මේ ග්‍රන්ථවල තියෙන සතිපට්ඨාන සූත්‍රයත් ඔය වගේ සංසන්දනය කරලා වෙනම උන්වහන්සේ පොතක් පවා පබ්ලිෂ් කරලා තියෙනවා. මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් ඊටාම වැදගත් ලොකු කාර්යභාරයක් උන්වහන්සේ වර්තමානයේ කරනවා. කොයිතරම් අර නිවැරදි බුද්ධ භාෂිතය හොඳට තහවුරු කළා මේක අපේ ලංකාව විතරක් නෙමෙයි මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙන මෙන්න මේ ග්‍රන්ථයේත් මෙන්න මේක සඳහන් වෙලා තියෙනවා හාත්පසින්ම සාධිහිනව ඉදිරිපත් වෙච්ච එකක් නේ එතන දැන් ලංකාවයි චීනය සම්බන්ධලා කරපු වැඩක් නෙමෙයි මේක ලංකාවෙත් මේක ඔන්න මේ මගහැරලා යනකොට මේක තවදුරටත් තියාගන්න ඕනේ කියලා ලංකාවේ ග්‍රන්ථාවදාක ග්‍රන්ථාරූඪ කරනවා ඒ වගේමයි චීනෙදිත් ඒක ග්‍රන්ථාරූඪ වෙනවා. ඒතර මේ දෙක ලස්සන්ට මේ අනාලය සාන්නාංශ සපඳනවා. ඒ නිසා උන්වහන්සේ ලොකු සේවයක් වර්තමානයේ කරනවා. හරි. ඔව්. කර්ම කර්ම කොටස් වෙන්නේ මොනවද සාගන්න? ඔව්. ගැටලුවක් සාගන්න. ඔව්. දැන් තමයි නිරේතන කෙනෙක් ගියාට පස්සේ නිරසක්කේ එතන කර්ම විපාකයක් විඳිනවා. ඔව්. ඒක නැවත නම් තව කර්ම සකස් වෙනවා නිසා. එහෙම කියන්න පුළුවන් ඉතින්. මොකද එයා එයා කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, ඒකෙන් ඒකෙන් දේශයක් පහල කර ගනිමින් කර්ම සකස් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසායි හුඟක් වෙලාවටම අර කියන්නේ මේ නිරාගත වුණාට පස්සේ නැත්නම් නිරයකට ගියාට පස්සේ ආපහු එන එක පහසු නැහැ කියලා. ඒකනේ කියන්නේ අර මේ මොකද්ද මේ මේ මේ මනුෂ්‍යාත්මභාවයක් ලැබීම සම්බන්ධයෙන් දෙන උපමාවේදී එහෙම කියන්නේ කන කැස්පෑවා වියසුදුරෙන් මේ මුහුණ බලනවා මේ එළිය අහස බලනවා කියන උපමාවේදී ඒ දෙන වියගහේ උපමාව එහෙම ඊටාම ප්‍රබලයි. ඉතින් කියන්නේ මේ මනුසාත් භාවයක් නැත්නම් සුගති ආත්ම භාවයක් ලබනවා කියන එක අතිශයම මේ විරල තත්ත්වයක් තියෙනවා. මොකද බැරි වෙලාවත් ත්‍රිසංගත භාවයකට ගියොත් නැත්නම් අපායකට ගියොත් ආයසතුන් කිව්වා වගේ ඒවැ පැටලි පැටලි ඉන්නවා මිසක් තව තව ඒ බඳු භවය ඒ බඳු භවයකටම යනවා මිසක් අගාධයෙන් අගාධයෙන් අගාධයටම යන ස්වභාවයක් මිසක් අයි අගාධයෙන් ගොඩ එන ස්වභාවය ඊටාම විරලයි. තියෙන කතාව ඇත්ත. දැන් ඔය සමහරවට මේ ජාතක කතාවල වෙන්න පුළුවන්. නැත්නම් ඔය තවත් යම් යම් දේශනාවලදී බුදුහාඳුර කියන්නේ මේ ආත්ම 500ක් මෙන්න මෙහෙම වෙලා හිටියා. ආත්ම 1000ක් මෙන්න මෙහෙම වෙලා හිටියා. ඔන්නම කියලා කියන්නේ ඉතින් අකාතරින් බලන්න පුළුවන්. අර උදාහරණයක් වශයෙන් අර මට මතකයි මේ එක කතාව ප්‍රවෘත්තියක තියෙන අර බුදුහාඳුර බණ කියනවා. එක්කෙනෙක් ඔන්න අහස දිහා බලන් ඉන්නවා. තව එක්කෙනෙක් එතන දිච්ච පැලයක් හොලෝ හොලෝ ඉන්නවා. තව එක්කෙනෙක් පොළොව හරහා ඉන්නවා. ඒකට බුදුහාඳුන කියනවා මේ අහස බලන් හිටිය මිනිස්සයා මේ ආත්ම භාව 500ක් දුන්නහම දීර්ඝ කාලයක් තිස්සේ ඔන්න නැකත් කඩු බලන කෙනෙක්. තව එක්කෙනෙක් පොළොහාර ආහාර හිටිය මිනිස්සයා මේ පණුවෙක් කියලා ඇඳලා තියෙනවා. ඊළඟට මේ කැලේ හොලෝ හිටිය එක්කෙනා මේ මිනිස්සෙක් වෙලා දැන් ඒනට එයාගේ තියෙන්නේ අන්න වඳුරෙක් වෙලා හිටිය ආත්ම භාව 500ක් තිස්සේ වඳුරෙක් කියලා ඇඳලා තියෙනවා. ඉතින් ආත්ම භාව 500ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. ඒ භවයේ මිය යනවා ඒ තායිත් වඳුරෙක් කියලා උපදිනවා. ආයෙත් නියනවා ආයෙත් වඳුරෙක් වෙලා උපදිනවා ආයෙත් නියනවා ආයෙත් වඳුරෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපේ මනස වැඩ කරන්නේ එකම රටාවකින් වැඩ කරන්නේ. අපි මේකේ මොකක් හරි දෙයක් පුරුදු කරා නම් ඒක ඊළඟට ඔහේනු ඔහේ දුවනවා. ආයෙ අපි හිතුවත් නැත්තත් ඒක තමයි දුවන්නේ. ඊළඟ අරමුණ වශයෙන් අල්ලන්නේ ඒක ඒ පුරුදු අරමුණ. දැන් හිතන්න අපි නිකන් ඒ තරම් සතිමත් බවකින් නැතුව ඔහේ හිතට යන්න දුන්නොත් එයා යන්නේ පුරුදු අරමුණට යන්නේ. ඉතින් මේකේ තියෙන තනිකර වැරදි පුරුදු රාශියක් මත තමයි මේක දුවන්නේ. ඉතින් ඒ නිසා අන්න අපි තුමු වඳුරාත්ම භාවයක වැඳිරියොත් එක්ක ඉඳගෙන එක එක දේවල් කර කර ඉන්න ගියොත් ඉතින් මැරෙනකොටත් ඒ වැඳිරියෙක්ම තමයි මතක් වෙන්නේ. <laughs> ඉතින් හරහා තමයි ඊළඟ ආත්ම භාවයක් තීරණය වෙන්නේ. ඉතින් මේ වගේ හරිම එක පැත්තකින් ඉතින් අර සංසාරේ තියෙන භයානක ස්වභාවය තමයි අපි මොකක් හරි භවයක අල්ලගත්තාම ඒ භවයෙන් ඉතින් ලැබෙනවා ඉතින්. ඔව්. බ්‍රහ්මතල නම් ඇත්තටම සාමාන්‍ය විස්තර කරන්නේ අර ධ්‍යාන ශක්තිය තියෙන තාක් ඉන්නවා කියන ස්වභාවයනේ. ඉතින් ඒක ඒවත් ඉතින් බොහොම දීර්ඝායුෂයි කියනවා. කල්පගණන් අවශ්‍ය දෙනවා කියලා කියනවා. ඉතින් අර ධ්‍යාන ශක්තිය සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ නැවත දිව්‍ය ආත්ම භාවයකට මනුෂ්‍ය ආත්ම භාවයකට එනවා කියන එක තමයි කියන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ඉතින් එතෙන්දෙත් කෙනෙක් භාවනා කළා මේ සමහරට ඊළඟ බ්‍රහ්මතලයකට යනවාද කියන්නත් වෙන්න පුළුවන් ඉතින්. නැවතත් ඒ බඳු බ්‍රහ්මතලයක මෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි දැන් ධාන ශක්තිය මත තමයි පදනම් වෙනවා කියන්නේ ඒකේ ආවිෂ නේද? අසසනන සූර්යයක් කියන්නේ තරන් දැන් අර ඔයගත් එක්කම අර ජාතක කතාවක් හරි කියන දයන්හස අර මේ පසේ බුදුහාමුදුරුවෝ අර බල්ලෙක් කියලා අර කන්න දීලා පස්සේ ගෙදරම බල්ලෙක් මිනිස්සේ බල්ලෙක් කියලා උපදිනවා කියලා ඒක ඊට පස්සේ අතම් බ්‍රහ්මවංශ ගොඩක් එක්සදිරේට් කරනවා උන්වංශ කියනවා මේ ඒ අසංක හාමුදුරුවෝ ජීවමාන කාලේ කොහොම වඳුරෙක් හිටිය කියලා එයා ගෙදරකින් පැනලා ඇවිල්ලා එයා ආවිලා ඉඳලා පොකට්ටක් කරන් යනකොට ගිලම්පස ගන්නටත් මේක උටත් ගිලම්පස දාලා දෙන්න ඕන හරි පොකට්ට අරගෙන ඕන මේක කරලා ඊට පස්සේ ඌව කාර් එකකට හැපිලා මේ මැරුණා ඊට පස්සේ එතන හිටියා ගොඩක් දියුණු හාමුදුරුවෝ දෙන්නෙක් හිටිය දෙන්නම බැලුවාම එයා අහවල් ගමේ අහවල් තැන පිළිත් ගත්තා කියලා එතන දැනගත්තා. ඊට පස්සේ ළමයා හම්බුනාට පස්සේ බලන්න ගියා. මේ අත්තට පුරුද්ද වෙන පොතේ තියෙනවා. පොතක් පෙන්නන්න පුළුවන්. ඒ ළමයාගේ ලෝම දිගයි ඊට පස්සේ. එහෙම එහෙම කියනවා. ඒ වසන ඔය දෙක ඒ කතා දෙක අතර තමයි දැන් උනත් දැන් විශේෂයෙන්ම විදේශවල එහෙම මිනිස්සු තිරසන්නත් ගොඩාක් යාළුලා ඉන්නවනේ. කියන්නේ බල්ලොත් එක්ක අශ්වයොත් එක්ක වගේ ඒක ඇත්තටම මේ මිනිස්සු දරුවෝ වගේ කියන්නේ සහකාරයෝ වගේ තමයි උන් තියාගෙන ඉන්නේ. ඒකට බොහෝ වෙලාවට ආපහු තිරසනෙක් වෙන්නේ ඉඳන්දිනේ. ඒ අරමන අරක ගැන හිත හිතම තමයි ලැබෙන්නේ. හ්ම්. ඒකට අර තිරසනෙක් වෙන්න තියෙන මොනවාද කියන්නේ සම්භාවිතාව වැඩි වෙන්නේ. වැඩි. මොකද අර මිනිස්සෙක් ගාව නෙමෙයි හිත පිටන මිනිස්සුට කැමති නෑ ඇත්තට මේක. තිරසන්ට තමයි කැමති. එහෙමත් තමයි. එහෙනම් බල්ලෙක් හරි මොකෙක් හරි එහෙම ඒක හොරකල් කරනවා නම් ඒක ඇසුරු කරනවා නම් ඒක සත්තු සංඥාව වැඩෙනවා නේද සංඥා. ඒ බල්ල සංඥාව දැන් මොකද සංඥාව වැඩිලා මරණයනවා ඒක එන්නේ නෑ. දැන් ධර්මයක් දන්නේ ඒගොල්ලෝ. මම කියන විශේෂයෙන්ම මේ විකර කරන්නේ කියන්නේ විදේශ කරන ගැන. ඔව්. ඉතින් අර මෙදානහස කියනකොට මොකද සංඥා වලින් බලු සංඥාව පුස් සංඥාව තමයි කියන්නේ. වෙන එකක් නැහැ. අඩු ගානේ මනුස්ස සංඥාවක් නැහැ කියලා. ඒකද බල්ලත් මනුස්සයා කරන ටිකම කරනවා. කියන්නේ එයා කාරකින් බැහැලා ගියට පස්සේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩිලා ඉන්නවා විතර. ඒක කාටවත් යන්න දෙන්නේ නැහැ හපනවා. ඉතින් ඒකට අර සපෝට් එකක් දෙනකොට එයාමනේ ආගෝ වෙන්නේ. ඔව්. සමහර විට ඉතින් තවත් දේ ගාථා මේ කතාපෘත්ති වල එන්නේ දැන් ඒර මේ මේක මිනිස්සෙක් තමන්ගේ බිරිඳට කැමති වෙලා ඉඳලා මිය යනවා අන්තිමට බල්ලෙක් වෙලා පිද්ද පස්සෙන් එන්නේ ඊට පස්සේ අර බිරිඳට මහා වදයක් වෙලා අන්තිමට බෙල්ලේ බෙල්ලේ බෙල්ලේ මේ වතුර එකක් ගැට ගහලා ගඟට දානවා ඒ වගේ හේන සිද්ධි එහෙම තියෙන්නේ ඉතින් ඇත්තටම කියන වෙලා තියෙන්නේ එක පැත්තකින් ඒ தත්ත්වේ ඒ කියන්නේ අපි අපි දැන් බල්ලෙක් ඇසුරු කිරීමම නෙමෙයි නමුත් මරණ මොහොතේදී ලොකු තණ්හාවක් ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මනුස්සාත්මයක් ලබන්න තරම් කරගත්තු කුසලයකුත් නැත්නම් එහෙනම් අර අර මනුස්සයාව ඇසුරේ ඉතින් ඊළඟ තිරසන් ආත්ම භාවයක පවා යන්න පුළුවන්. උපාදානෙ තියෙන උපාදානෙ තියෙන එතන නේද? අපි කෙනෙක්ට ආසාවෙන් මැරෙනවා. මැරුණාට පස්සේ හැබැයි එයා ගාව ඉන්න පුළුවන් තරම් මනුස්සාත්ම භාවයක් ලබන්න තරම් දිනු වෙච්ච කර්මයකුත් නැහැ. එහෙනම් ඉතින් මා කර දෙවියන් ආත්ම භාවයක් හරි ලැබිලා එතන ඇතුළට එන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් හිතා ගන්න පුළුවන්. තවත් ඉතින් තියෙන්නේ අර මේ දැන් හුඟක්ම තිරසන්නාත්ම භාවවලට යන්න මාන්න එහෙමත් මුල් වෙනවයි කියනවා. දැන් අර මේ වස්සකාර කියන මේ සේනාධිපතියා මේ ඉඳලා තියෙන්නේ මේ බිම්බිසාර බිම්බිසාර රජුරංගාව. එයා එහෙම ලොකු මාන්නකින් මිය ගිහිල්ලා මේ මధుරාත්ම භාවයක ඉපදුනා කියලා මේ මං අහලා තියෙනවා මේ මට හරියට දැනනම් මතක නැහැ. ඔය කියනවා. ඒ වගේ රට ලොකු මාන්නයක් කරහායම අපි මිනිස්සු ඉන්නවනම් සමහරවිට ඒක ඒක විපාක වාරයක් වශයෙන් මොකද ඒ කියන්නේ වඳුරෝ රෙලව් ආහාරය බැලුවාම එතන තියෙන්නේ වෙනස් පැත්තක් නේ. ඒකට මාන්‍ය ආහාර වෙනමක් කියනවා නේ. මානෝ මක්කට ඕනම කන්ද ගාතාවකුත් තියෙනවා නේද? අන්න හරි. ඒක තමයි. අතිමානේ නා කුක්කුට කියන්නේ කවුද? බල්ලන්. බල්ලා. මානය නම් වඳුරනේ. අන්න හරි. ඒ නිසා يعني කෙලස් ස්වභාවයන් හරහා තමයි ඉතින් එකකට කින්දලහම ඒ අදාළ මේ මේ මේ ඒ මොකද වඳුරු වඳුරුද හරක්ද බල්ලොද කියන එකත් සමහරවිට තීරණය වෙන්නේ ඒ අපි ගාව තිබිච්ච කෙලෙස් ස්වභාවය මත තමයි ඒක අතින් බැලුවා නේද? අනිකර ඉතින් ටෙන්ඩන්සි එකයි ඔය අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවයට අනුරූපව ඉතින් ඊළඟට තමයි හම්බ වෙනවා. නෑ එහෙනම් අද විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් අපි ඊට වඩා පැය කවගේ කාලයක් අපි සාකච්ඡා නේද වෙලා තිනවා. ඉතින් අපි මේ සාකච්ඡාවනොත් රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ සාකච්ඡාව කරන්න එහෙම නැත්නම් මේ මුල්ම සාකච්ඡා කරන්නේ ආරාධනා කරපු අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේටත් ඒ වගේම දේශනා මාලාව ඉදිරිපත් කරපු අතිපූජනීය කටුකුරුනි ඥානාරාම සානාතරත් අපි අනුමෝදන් කරමු. උන්වහන්සේලාත් මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේලාගේ සතර ගමන දුරු කරගනිත්වා නැත්නම් කෙලවර කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු. ඒ වගේම ඉතින් මේ පින් අනුමෝදන් කරමු අපි දෙවියන්ටත්, සිල් සත්වයින්ටත් අපේ මළගේ ඥාතීන්ටත් ඒ වගේමයි අපිටත් මේ කුසල් මුල් වෙලා උතුම් නිවන්සෝ සාක්ෂාත් කරගන්න මේ කුසල් මුල් වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු